සිද්ධ විය යුතු ආකාරය දේශනා කළා තියෙද්දී තමන්ගේ సంతානීය ක්‍රියාත්මක වෙන ආකාරය බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරය සමග සංසන්දනය කරමින් හැම නිමේෂයකම මගේ හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලලා ඒ පිළිබඳව හැම නිමේෂයකම පිරික්සමින් නැවත නැවත නැවත නැවත නැවත නැවත පිරිසිදු කරගනිමින් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් මානසික தত্ত্বය තමන්ගේ තුලින් උපදින මොහොත දක්වා සකස් කරගනිමින් යා යුතුව තියෙනවා තමන්ගේ චිත්තසංතාණයෙන් ඒ අවශ්‍ය කරන වටිනා මානසිකත්වය ඇති කරගන්න තුරු. ඒකද හැමෝම කල්පනා කරගන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන මමත් උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. පින්වත්නි අපේ මේ ජීවිතය හරියට යම් බලවේගයකට අහු වෙලා වාගේ ඒ අහුවෙලා තියෙන බලවේගය ක්‍රියාත්මක භාවයට යනවා හරියට නිකන් හිතුවක්කාර දරුවෙක් තමන්ගේ වසඟයට ගන්න පුළුවන් කමක් නැහැ. එයා අපි කියන දේ අහන්නේ නැහැ. එතකොට යම්කිසි අධිරාජ්‍යවාදී ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙන්නේ ඒ ආණ්ඩුවට අවශ්‍ය විදිහට මිසක් අපිට ඕන විදිහට නෙවෙයි. ඒක යහපත් දේ වුණත් අයහපත් දේ වුණත් එහෙමයි. එතකොට අපේ තුල ක්‍රියාත්මක වෙන රූප කොටසක් සහ අරූප කොටසක් කියලා වැඩපිළිවෙලක් තියෙනවා. රූපී වැඩපිළිවෙලක් තියෙනවා. පාඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් හැතිච්ච ඒ වගේම අරූපී වැඩපිළිවෙලක් තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන ආදී කියලා එහෙම සම්තතියක් ගැලීමක් තියෙනවා. මෙන්න මේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ අරූපී ධර්ම කොටස ගැනයි මේ පුංචි විග්‍රහයක් කරගන්න හදන්නේ මේ කය පින්වත්නි කිසිම දෙයක් දන්නේ නැහැ. අඩුම ගානේ කනවා බොනවා නානවා දිනවා කියලාවත් දන්නේ නැහැ. මේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සමන්විත ශරීරය මේ අහවලාය කියන්න දන්නෙත් නැහැ. මේ විඳිනවා කියන්න දන්නෙත් නැහැ. සංඥා කියන්න දන්නෙත් නැහැ. මොකක්වත් දන්නේ නැහැ. ඒකේ තියෙන්නේ මොනවද? ලේ මස් කටුනහර ආදී වශයෙන් තියෙන නිකම්ම නිකම් ධාතු සමූහයක් විතරයි එතන මොකක්වත් මොකක්වත් දන්න කෙනෙක් දන්න දෙයක් නැහැ. වේදනා සංඥා සංකාර විඥාන රාශිය උපදිනකොට පින්වත්නි ඒ ඇති වෙන සංස්කාරයන් එක්ක අපේ මේ කායික දැවිලි පවා ඇති වෙන දැවිලි දැවිලි සහිතව ඒවාහි සකස් වීමක් සිද්ධ වෙනවා. දැවිලි දැවිලි සහිතව සකස් වීමක් සිද්ධ වෙනවා. ඒ සකස් වීම සිද්ධ වෙන්නේ ඇයි? කෙලෙස් සහිතව මේවා සංයෝජනය වෙන හින්දා. බලන්න මොහොතකට හිතලා පින්නත් තියෙන නොසන්සුන්කම් උද්දච්ච සහගත ස්වභාවයන් පිළිබඳව කොච්චර අපි කල්පනා කරලා නැද්ද කියනවනම් මොහොතකට හිතනද ප්‍රණීත ආහාරයක් මේසයක් උඩ තියෙනවා ඒ අසලා අපි ඉන්නවා බඩගිනි තියෙන වෙලාවකම කියලා. කවුරු හරි ඇවිල්ලා මොනවා හරි වෙන විස්තරයක් කතා කරන්න පටන් ගන්නවා. එයා ඒ කියන දේ ගැනද අවධානය සැරින් සැරේ කොහෙද බැලෙන්නේ? නේද? සැරින් සැරේ සැරින් සැරේ මේ ආහාරය දිහාමයි බැලෙන්නේ. ඒකත් එක්ක අපහසුකම්, නොසන්සුන්කම්, දුක් වේදනා හටගන්න ගතියක් තියෙනවද නැද්ද? ආන්ගේ දරා ගන්න අපහසු ස්වභාවයේ තියෙන සැකසීම් සිද්ධ වෙන්නේ අර ආහාරය ගැන තියෙන අදහස කැමැත්ත රස තෘෂ්ණාව අවශ්‍යතාවයේ හින්දාද නැද්ද මේ බලන්න ඊට පස්සේ අපි මේ ආහාරයෙන් තුන් කාලක්ම කනවා තිඟානක් තිබ්බා තුන් කාලක් කානකොට දැන් ඇති එහෙම අවස්ථා එනව නේද ආන් එහෙම අවස්ථාවල් ආපහාම දැන් ඉතිරි කාලක් පිඟාන ඉතුරුලා තියෙනවා. තවත් ඒ වගේම ආහාර තියෙනවා කියලා හිතන්න. දැන් ආයෙ මට කන්න බැරි තත්යක මං ඉන්නේ. ඒ වගේ වෙලාවක කවුරු හරි ඇවිල්ලා වෙන මොන හරි විස්තරයක් කතා කරන්න ගත්තොත් ආහාරය නිසාවෙන් කිසියම්ම දැවීමක්, පිච්චීමක්, නොසන්සුන්කමක් මොකුත් තියනවද? ඇයි මන් දැන් මේ ආහාරය නිසා මගේ හිත සංසිඳිලා නේද? ඒ මොහොතේ සංසිඳිලා තියෙනවා සංසිඳලා තියෙන මේ ආහාරය කියන්නේ දැන් මම තෘප්තිමත්. ඒක සාර්ථක සංසිඳීමක් නෙවෙයි නමුත් తాවකාලිකව අපිට පේනවා සංසුන්කමක් තියෙනවා නේද? ඒ ආහාරය දිහා බැලෙන්නේ නැහැ. ඒකින්ද තරහ යන්නේ නැහැ. නේද? අර කතා කරන කෙනාට පොඩ්ඩක් ඉන්න කියන්නේ දැන් බලන්න අපි කැමති කෙනෙක්ව හම්බෙන්න බලාගෙන ඉක්මන් ගමනක් යනවා කියලා හිතන්නකෝ. ඒ වෙලාවේ කවුරු හරි ළඟ ඉන්න කෙනෙක් අපිට කතා කරලා මොන හරි වැදගත් කතාවක් පටන් ගන්නවා. නේද? කොච්චර අපි මගහැරලා යනවද බලන්න නේද? එයා මගහැරලා යනවා නැත්තම් මොන හරි කියලා බේරෙන්න හදනවා. කරදරයක් වගේ දැනෙනවා. රත් වෙන ගතිය දැනෙනවා. දැන් හම්බෙලා ඉවර වෙලා ආපහු එන වෙලාවදී හම්බුනොත් කිසිම නොසන්සුන්කමක් නැහැ. යම් යම් පොඩි පොඩි වස්තු දැකලා දැක්ක මොහොතේ තෘප්තිමත් වුණා නම් අහපු මොහොතේ තෘප්තිමත් වුණා නම් විඳපු මොහොතේ තෘප්තිමත් වෙච්ච ෂණයේදී අපේ හිත ඒ වස්තුව කෙරෙහි සංසිඳීමක් තියෙනවා තේරලා තියෙනවද? ආන්ගේ සංසිඳීම දිගටම තිබ්බොත් මොහොතකට හිතන්න අන්නේ සංසිඳීම දිගටම තිබ්බා. ඒ සංසිඳීම ඇති කරේ කවුද? ඒ සංසිඳීම සහිත වේදනා සංඥා සංකාර විඥානයන් පහළ වුණා. නේද? ඒ මොහොතේදී මොකද තෘප්තිමත් භාවයේ හින්දා. විදර්ශනාවකින් ධර්මයේ තුලින් තමන්ගේ පැත්තෙන් පංච පාදානස්කන්ධයන් කෙරෙහි සත්‍ය తත්වය අවබෝධ කරගන්න උන්ට පින්නත් මේ වේදනා සංඥා සංකාරයන් සමග උපදින රත්වීම් දැවීම් සහිතව මේවා සකස් වෙන්නේ නැහැ. රත්වීම් දැවීම් සහිතව මේවා සකස් වෙන්නේ නැහැ. මේ බලන්න හොද්දක් හදනකොට මිරිස් වැඩි වුණොත් මොනව වෙනවද? නේද? මිශ්‍ර වෙන ඒවා අනුව තමයි එහි රස තීරණය වෙන්නේ. එතකොට බොහොම දැවිලි සහිත රසයක් හටගන්නවා මිරිස් ආදිය මිශ්‍ර වුණොත්. නේද? ඒ වාගේ අපි අපි බාහිර අරමුණු ගන්නකොට ඒ අරමුණු හින්දා අපිට ඒ අරමුණු කෙරෙහි අපිට තියෙන ප්‍රඥාවේ තියෙන අඩුකමක් තියෙනවා නේද? නැත්තම් ප්‍රඥාව නැති නැති දේවල් මේ හා සමග මිශ්‍ර වෙනවා නම් හරියට හොද්දට මිරිස් මිශ්‍ර වෙනවා වගේ. හරිද? කණි දහ දෙයකට මිරිස් මිශ්‍ර වෙනවා වගේ. ඒතර මෝඩකම අධිකව මිශ්‍ර වෙනවා නම් අපි හොඳටම දන්නවා අපේ හිත පහළ වෙන්නේ චෛතසිකයන්ගේ සංයෝජනයකින් කියලා. එක එක එක එක චෛතසික ධර්මයන්ගේ මිශ්‍ර වීමකින් හරියටම හොද්දේ රස නේද හොද්දේ රස හැදෙනවා වගේ හොද්දේ රස හැදෙන්න නොයෙකුත් දාණයවන හේතු වෙන්නේ. එතකොට අපි හිතමුකෝ තේකක් හදාගන්න ඕන වෙලාවක් තියෙනවා කියලා සීනි රස වැනලා තියෙන්නේ. Tamanගේ ගෙදර තියෙන සීනි බෝතලේ සීනි නැහැ. සීනි නැත්තම් කොහොමද? පැණි රස එකක් කොච්චර දැම්මත් මේ අනිත් ඒවා දැම්මට පැණිදා එන්නේ පැණිදා එන්න නම් පැණිදා දාන්න ඕනේ. ඒ වගේ තමන්ගේ දැනීම නැත්තම් පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය පිළිබඳව දැනීම නැත්තම් පින්වත්නි අර මිශ්‍ර වීම සිද්ධ වෙන්නේ නැහැ. අන්නේ ඒකින්ද මේ ප්‍රඥාව නැතිහින්ද ඇත්ත తත්වයේ පිළිබඳ අවබෝධය ඇහෙන් රූප දකිනකොට කනෙන් ශබ්ද ඇහෙනකොට නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධ රස ස්පර්ශයන් ලබනකොට බාහිරින් එන දේවල් වලට අවශ්‍ය කරන ඒ යථාභූත ස්වરૂපය පිළිබඳ නුවණ තමන්ගේ సంతానගතව මිශ්‍ර නොවීම හේතුවෙන් තැවිලි තැවිලි පිච්චිලි සහිතව මේවා උපදිනවා. ඒවා සංසිඳවා ගන්නේ කොහොමද කියලා දන්නේ නැතුව අර తాවකාලික ක්‍රමයට අපේ හිතම අපිට තල්ලුවක් දානවා తాවකාලික ක්‍රමය මොකද්ද? දරා ගන්න බෑ. නොදැක දරා ගන්න බෑ. ඒක සංසිඳවා ගන්නට ඕනේ. නොඅසා දරා ගන්නට බෑ. ඒක සංසිඳවා ගන්නට ඕනේ. නොවිඳ දරා ගන්න බෑ මට ඒකින්ද ඒක සංසිඳවා ගන්න ඕනේ කියලා දැකීමේ ඇසීමේ විඳීමේ දැඩි මෙහෙම අතුලාන්තයෙන් නැගෙනවා ඒක දන්න විදිහේ දන්න දේ තමයි එන්නේ නේද ලොකු අසනීපයක් ඇති වුනහම වේදනානාශක විතරක් ගත්තොත් හරියයිද වේදනානාශක හොඳයි. වේදනානාශක වලින් අර වේදනාව සංසිඳනවද නැද්ද? වේදනාව සංසිඳනවා. හැබැයි රෝග මූලය එහෙම්මමද නැද්ද? අන්න බලන්න ආන්ගේ වගේමයි මේ අපි මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හමුවේ හඹාගෙන යෑම ඒ වේදනානාශක ගන්නවා කයට වේදනානාශක ගන්නවා ප්‍රතිකාර විදිහට සිතට වේදනානාශක ගන්න ඇහැ කන නාසය දිව ශරීරයේ ශරීරයේ හේතු භාවිතා කරගෙන හිත දනකොට හිතේ දැවිලි තැවිලි කෙලෙස් සහිත ඒවා උපදිනකොට පින්නත් නේ එක සැරයක් ගිහින් බලා ගන්නවා ඉතින් නේද දෙවෙනි සැරේ ගිහිල්ලා බලා ගන්නවා එක සැරයක් අහ ගන්නවා විඳ ගන්න ඒ මාත්‍රයට අර වේදනාව සංසිඳෙනවා යන්තම් අදට දැක්කා කියලා සංසිඳෙනවා ආන්ගේ සංසිඳීමද සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුමත කළා දේ සංසිඳීම ඒ එහෙම සංසිඳවා ගැනීම අනුමත කළේ නැහැ ඇයි ඒ ඒ ආකාරයෙන් සංසිඳවා ගැනීමෙන් රූප බලා සැනසෙන්නට පුළුවන් නම් සද්ද අසා ස්ථීර සැනසීමක් ඇති කරගන්න පුළුවන් නම් ඉවරක් නැතුව හැම වෙමන නේද ඒක කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි කැමැත්තෙන් ආසාවෙන් තණ්හාවෙන් අහන වාරයක් ගානේ විඳින වාරයක් ගානේ හැම වාරයකදීම නැවත දැකීමේ ආසාව එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. හරියට ණය ගන්නවා වගේ. නේද? මොන හරි අවශ්‍යතාවයක් වෙලා තියෙන වෙලාවක ණයක් ගත්තාම తాවකාලික සැනසීමක් වෙනවා. දැන් වැඩි කරගන්න පුළුවන් කියලා. හැබැයි ණය බර එන්න එන්න වැඩි වෙනවා. ආන් ඒ වගේ ඇතුලාන්ත දැවීම ඇති වෙනකොට ඒ දැවීම නැති කරගන්න සංසිඳවා ගන්න බාහිර ලෝකයේ තියෙන දේවල් දැක අසා විඳ ඒ ඒ සංසිඳීම කරගන්න නැත්තන්ට ඊළඟ වාරයේ උපදින්නේ අරකට එකතු වෙලාමයි. ඒකින්ද දැවිලි තැවිලි පිච්චිලි සහිතව වේදනා සංඥා සංකාර විඥානයන්ගේ මේ පහළවීම සිද්ධ වෙනකොට ඔය උපකරණේ අපේ මේ సంతානය කියන උපකරණේ මේ ශරීරය කියන උපකරණේ පින්වත්නි දැවිලි සහිත දැවිලි තැවිලි පිච්චිලි සහිත මාරාන්තික තීව්‍ර කටුක වේදනා සහිතව මේවා උපදිනකොට දරාගත නොහී මොකද කරන්නේ වේගෙන් දුවනවා හිස් කිනිගත්ත උන් වාගේ දුවනවා දුවනවා දුවනවා මේ ශරීර කූඩු මේ ලෝකයේ හැමතැනම කොපමණක නම් වේගයකින් දුවනවද කියලා බලන්න මොකද මේ දිවිල්ල නේද මේ මේ මේ මේ ශරීරයේ වේදනාව තරහා ගන්න කකුල් දෙකෙන් දුවනවා මදිවට ඊට වැඩි වේගෙන් දුවන්න ඕන හින්දා මොකද කරන්නේ යානාවල් හදා ගන්නවා අරගෙන දුවනවා වේගෙන් ඔක්කොම දුවනවා කොහෙද මේ දුවන්නේ ගිනියම් වෙච්ච පොළොව මත ඉන්නකොට ඉන්න බෑ වාගේ ගිනියම් වෙච්ච හිත තියාගෙන රූපන දැක සද්දන නොවසා ගන්ධ රස ස්පර්ශයන් නොවිඳ ඉන්න බැරිකමට Tamanට ඒවා ලබා ගැනීමේ අභිලාෂයෙන් දුවන දිවිල්ල. මොකද කියන්නේ ඒක එහෙමම තමයි. මෙන්න මේක සංසිඳවා ගන්නටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තුන් ලෝකෙට පහළ වෙන්නේ. සත්‍යය දන්නේ නැතුව සිත් තිරසන් සත්‍යය පවා දන්නේ නැතුව මේ දුවන දිවිල්ලෙන් සංසිඳවා ගන්න අවශ්‍ය කරන අවබෝධය ඇති කරගන්න මිනිසෙක් වෙලා ඉපදිච්ච අපිට මහා අවස්ථාවක් ලැබලා තියෙනවා. ඕක සංසිඳවා ගන්නකම් අපේ පින්නත්නේ අපේ වැඩ ඉවර වෙන්නේ නැහැ. කරදර ඉවර වෙන්නේ නැහැ. වේදනාව ඉවර වෙන්නේ නැහැ. එදා බලන්න අපි දැන් ඉස්සෙල්ලා කතා කරා ආහාරයක් ළඟ තියාගෙන කුසගින්නේ ඉන්නකොට කෑමේ අදහසින් ඉන්නේ. නේද? සංඥාව උපදිනවා ඒ කෑම වල රස පිළිබඳ සංඥාව උපදිනවා හරි ඒක කනකොට ලැබෙන වේදනාව පිළිබඳ සංඥාව උපදිනවා ඒ ඉපදිලා මේක මේක උද්දච්චය හා ගිහිල්ලා නැත්තම් නොසන්සුන් වෙලා කෙලෙස් දැවිලි තැවිලි සහිතව ඒ කියන්නේ දැන් මේ ශරීරේ පවා නොසන්සුන් කියලා මම කිව්වා නේද දැන් කෑවට පස්සේ එහෙම නැහැ කිව්වනේ හොඳයි අපි පින්නත් මේ හරියට බැලුවොත් එහෙම නිකන් උදාහරණයකට කිව්වොත් හැම වෙලෙම මේ ලෝකේ කනවා අපි හැම වෙලෙම ලෝකේ කනවා මොනවයින්ද කන්නේ? ඇහෙන් කනවා, නාහෙන් කනවා, දිවෙන් කනවා, කනෙන් කනවා නේද? කටිනුත් කනවා, ශරීරයෙන් කනවා. අපි කියමුකෝ කනවා කියලා කියන්නේ මම මේ මොකද අරමුණු ගන්නවා කියන එකටයි. හරි? එතකොට උදේ නැගිට වෙලාවෙ ඉඳන් අර බත් විනාන දැක්කහම අමාරුවෙන් හිටියා වගේ දැන් ඉස්සලා කිය උදාහරණේ ලෝකේ කෑම පිළිබඳව හැම වෙලෙම නොසන්සුන්ද නැද්ද? එක රූපයක් දැකීමේ ආසාවකින්, සද්දයක් ඇසීමේ ආසාවකින්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලැබීමේ ආසාවකින් තමයි මේ ශරීරය හැර මෙහෙර දුවන්නේ. එහෙනම් කෑ කණ්ඩමයි ඉන්නේ. නේද? කණ්ඩ කණ්ඩ කණ්ඩ කියලාමයි ජීවත් වෙන්නේ. ඒක නිකන් අර ඒකින්ද අන්න ඒකින්ද කොයි වෙලාවෙද කාගන්නේ කියලා බඩගින්න තියෙන කෙනානේ. තණ්හාව තියෙන ඇත්තෝ කොයි වෙලාවෙද කන්නේ කොයි වෙලාවෙද කන්නේ කියලා තමන්ගේ අරමුණු මේ ඇහෙන් ඇහෙන් කණ්ඩ කණෙන් කණ්ඩ නාහෙන් කණ්ඩ දිවෙන් කණ්ඩ නේද? ශරීරයෙන් කණ්ඩ හැම නිමේෂයකම නොසන්සුන්ව නොයවසිලිමත්ව දැන් කා ගන්න පුළුවන් වෙයි දැන් කා ගන්න පුළුවන් වෙයි කියලා ලෝකේ ඇත්ත දකින්න විවේකයක් නැතුව නේද නිදහසේ ඉන්න විවේකයක් නැතුව හැම වෙලෙම දැකීමේ ඇසීමේ විඳීමේ නොසන්සුන්කමකින් ඉන්නවද නැද්ද අර දුන් කාලක් කාලේ ඇති වෙච්ච වෙලාවේ ඒ කැම හින්දා නොසන්සුන්කමක් නැහැ නේ හොඳ ලෝකෙම කාලේ ඇති වෙලා නම් ඒ කියන්නේ ආය දැකීමේ තද බල අවශ්‍යතාවයක් නැහැ. ඇසීමේ අවශ්‍යතාවයක් නැහැ. ආ එහෙම එහෙමනම් ඉතින් සංසුන් නේද? එහෙමනම් ඇවිදිනකොට පවා මොකද? හදිස්සිද? කතාව මොකද? හදිස්සිද? නේද? හදිස්සියක් නොසන්සුන්කමක් පිච්චිල්ලක් දැවිල්ලක් මොකවත් නැහැ. හොඳට තේරෙනවද නැද්ද? බඩගින්න ඉන්න කෙනා මේ අර කෑම තියෙන තැන ඉන්න කොටයි කාලා ඉන්න කෙනා කෑම තියෙන තැන ඉන්න කොටයි අපිට බාහිරින් බලන කෙනාට තේරෙනවද නැද්ද? මෙයා ඒ අර කාලා ඉන්න කියලා මෙයා නම් කාලා වගේ ඉන්න කියලා බඩ දිහා බලලා නෙවෙයි හැසිරීම දිහා බලලා තේරෙනවද නැද්ද? උපතිස්ස පරිබ්‍රාජකයා ලෝකයේ ගවේෂණය කරගෙන යනකොට අපූරු උතුම් රූපයක් දැක්කා. කාවද? අස්සජි මහරහතන් වහන්සේ. දකින නිමේෂයේ පින්වත්නි වචනයකුදු නොදඩා. වචනයක්වත් දොඩන්නේ නැතුව ඉරියව් වලින්ම දැනගත්තද නැද්ද මේ මහා උත්මයෙක් කියලා? මේ නම් ලේසි පාසු කෙනෙක් වෙන්න බෑ. ඇයි? සංවර වෙච්ච ස්ථීරව සංවත සංවර වෙච්ච ඉඳුරන් සහිතයි. ඒ කියන්නේ මොකද්ද? ඒ ඉඳුරන් කියන්නේ ඉඳුරන් වලට කලබලයක් නැහැ. එහෙන් දැකීමේ කලබලයක් නැහැ. කණෙන් ඇසීමේ කලබලයක් නැහැ. අන්න ඒ වගේ පුද්ගලයන්ට කියනවා පස්සද්ධි කාය පුද්ගලයෝ කියලා. සංසිඳුණු කය සහිත පුද්ගලයෝ. ආන් එතෙන්ට අපි සමීප වෙන්න ඕනද නැද්ද? එවැනි තැනක් අරමුණු කරගෙන අපේ ජීවිත සකස් කරගන්න ඕනද නැද්ද? එවැනි තැනක් අරමුණු කරගෙන අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. හැම නිමේෂයකම බලන්න ඕනේ මං කොච්චර කලබලද කලබලද කියලා හුඟක් අය ඉන්නවා පින්නත් මේ ඉන්න තැන ඉන්නවද කියලා ඔක්කොත් එයාලා දන්නේ දන්නේ නැහැ. තමන්ගේ ලෝකයේ සැරිසසර කල්පනාවේ নিমগ্ন වෙමින් අහුවෙච්ච ලෝකයට අහුවෙලා දැක්ක දේවල් අහපු දේවල් විඳපු දේවල් නැවත දැකීමේ විඳීමේ ඇසීමේ ආසාවෙන් පීඩිතව ඊටාම පීඩිතව අනේ මගේ දරුවෝ දකින්න ඕනේ මං මං මෙහෙම හිටපු කෙනෙක් මං මෙහෙම කරපු කෙනෙක් මට මේ විදිහ වෙන්න ඕනේ මේ විදිහ වෙන්න ඕනේ කියලා සැනසෙල්ලක්ම නැතුව හැම නිමේෂයකම ජීවත් වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? ඉතින් කවදාද මේක සංසිඳෙන්නේ? ආන්ගේ සංසිඳීම සිද්ධ වෙන තුරු විවේකයක් එහෙම තියෙනවා? නෑ. එහෙනම් අපිට ලැබිලා තියෙන මේ උතුම් ධර්මය මොන තරම් වටිනවද කියලා අපිම කල්පනා කරලා බලන්න ඕනේ නැද්ද? එකම රූපේ කී සැරයක් නම් එකම ගන්ධයේ කී සැරයක් නම් එකම රසය එකම ස්පර්ශය එකම පහස කී වතාවක් නම් දැන් මේ ශරීරයට ලබා දුන්නද? දැන් ඇද්ද? නේද? ඇතිද? ඇති වෙන දවසක් තියේද? ඒකෙන්ද අපි හරියට කාර්ය බහුල ජීවිතයක් ගත කරන්න වෙලා. ඉවරක් නැති වැඩ කරන්න වෙලා තියෙන්නේ කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මේ හිතට ලබා දීම සඳහා අවශ්‍ය කරන ප්‍රත්‍ය එකතු කර ගැනීම සඳහායි. කූඹියන්ගෙත් වැඩේ ඒකමයි. ලහි ලහියේ ලහි ලහියේ කඩින්ගෙත් වැඩේ පොඩි නිදහසක්වත් තියනවද බලන්න. කඩියක් දුවනවද නැද්ද? අපිත් කඩියා වාගේ දුවනවා. වේගෙන් දුවලා ඕමනා දේවල් එකතු කරගන්නවා. අපිත් වේගෙන් දුවලා ඕමනා දේවල් එකතු කරගන්න වෙන මොකටවත් නෙවෙයි මෙන්න මේ හිත සනසවා ගැනීම සඳහා. නමුත් මේ හිතේ සංසිඳීමක් නැතුව මහා දැවිලි, තැවිලි, පිච්චිලි සහිත මොන තරම් දේවල් එකතු කරත් తాවකාලික, ඊතාතාවකාලික මාත්‍රීය සංසිඳීමක් හැරෙන්න ස්ථිර සංසිඳීමක් ඇති වෙන්නෙම ඇති වෙන්නෙම නැහැ. ඉතින් ඔන්න ඔය தত্ত্বයන් යටතේ තමයි මෙන්න මේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ යම් කිසි සංසිඳීමක් තියෙනවා නම් ඒ වගේ යම් කිසි විශේෂයෙන්ම වූ සංසිඳීමක් ඥානාන්විතව තේරුම් සහිතව යන යම් සංසිඳීමක් තියෙනවා නම් නැත්නම් කෙලෙස් දැවිලි වල නිවීමක් තියෙනවා නම් කෙලෙස් දැවිලි වල විශේෂයෙන් නිවීමක් තියෙනවා නම් අන්නේ සංසිඳිච්ච බවක් තියෙනවා නම් අන්න ඒකට කියනවා පස්සද්ධි සම්බෝධ්‍යංගය කියලා මම අහනවා බඩගිනි තදින් තියාගෙන තද බඩගින්නක් නැත්තම් කෑදරකමක් අර වගේ කෑමක් කන්න තියෙන වෙලාවක මං ඉස්සෙල්ලා කිව්වා මොනවා හරි වැදගත් දේවල් සාකච්ඡා කරන්න පුළුවන්ද? බෑ. ඒ වගේ මේ කෙලෙස් සංසිඳීම නැතුව ලෝකය අවබෝධ කරගන්න බෑ. මෙන්න මේ සංසිඳීම විස්කම්බන වශයෙන් සිද්ධ කරගන්නා වූ සංසිඳීමක් නැතුව ඒ සංසිඳීම මිශ්‍ර වෙලාමයි ලෝකය අවබෝධය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බෝධිඅංගේ වර්ධනය වෙන්න ඕනේ. පස්සද්ධි සම්පෝඥාංගය කියන தত্ত্বය තමන්ගේ හිතේ වැඩෙන්න ඕනේ. ලෝකය අවබෝධ කරගන්න ලෝකෝත්තර මාර්ගඥානය ඇති වෙන්න නම්. ඒකයි ඒකට කියන්නේ අවබෝධයේ අංගයක්. බෝධිඅංග කියන්නේ අවබෝධයේහි අංගයක්. ආන්ගේ අංගය තමන්ගේ තුල වර්ධනය වෙන ආකාරයට කටයුතු කළේ නැතිනම් අපිට කවදාකවත් මේ ලෝකයේ රැහැණෙන් අත මෙදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේ උගුලෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඉතින් මොකද කරන්නේ පිස්සු හැදුනා වාගේ උද්දාමයටපත් වුණා වාගේ හරියට සැඩපහරකට අහු වුණා වාගේ රූප දැකීමේ, ශබ්ද ඇසීමේ, ගන්ධ රස ස්පර්ශයන් විඳීමේ දැඩි, ඊතා දැඩි ආසාවකින් පෙළමින් අතුලාන්ත පිච්චිලි දැවිලි සහිතව ජීවත් වෙලා මරණ මොහොතේදී රත් වීම දැවිලි සහිතව අනේ අම්මේ මං හදාගත්ත දේවල් දාලා කොහොමද යන්නේ කියලා දැඩි තැවිලි දැවිලි පිච්චිලි සහිතව මරණය සිද්ධ වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඒවා හේතු කොටගෙන ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා. එතකොට මේ සැරේට වැඩි දේවල් සමහර අයට හම්බ වෙනවා. මේ සැරේ කකුල් දෙකයි ඊළඟ සැරේ කකුල් හතරයි. මේ සැරේ හොටක් නැහැ ඊළඟ සැරේ හොටක් තියෙනවා, තටු තියෙනවා. ඉතින් එහෙම ඒවා හම්බ වෙනවා. පින්නත් මේ ඇත්ත ඕනෑ තරම් ගවයෝ දැකලා ඇති. සුනකයෝ දැකලා ඇති. තවත් නොයෙකුත් සත්තු දැකලා ඇති. ආන්ගේ සත්තු ගැන අපි හිතලා බලන්න මේ අය සසර ජීවිතේ කවදාකවත් බණ අහපු නැති අයද? සසර ජීවිතේ මිනිසෙක් වෙලා කවදාකවත් බණ ටිකක් අහලා නැහැම කියලා කියන්න පුළුවන්. අම්මා මැරිච්ච හින්දා හඬපු කඳුළු ප්‍රමාණය මේ අනවරාග්‍ර සංසාරයේහි මහා මුහුදේ ජලය තරම් වෙනවා නම් ඔය ත්‍රිසංගත සත්වයෝ මිනිසෙක් වෙලා කවදා හරි බුද්ධෝත්පාද කාලයක බණක් අහලා නැහැ කියලා කියන්න පුළුවන්ද අපිට? එහෙම නැහැ කියලා කියන්න බෑ. එහෙම වෙන්න තියෙන ඊටකට ගොඩක් වැඩි. ඒ බණ අහපු ඒ සත්තුන්ට ඒ මිනිස් වෙලා හිටිය අයට මොකද ඔය තිරිසන් වෙලා ඉපදෙන්න හේතුනේ? මොකද එහෙම උනේ? ඒ අයට ඒ ධර්මය තුලින් තමන්ගේ පෝෂණය සිදු කරගන්න බැරි වුණා. නැවත සතර අපායේ උපදින්නේ නැති තත්වයකට තමන්ගේ సంతාන වැඩපිළිවෙල සකස් කරගන්න බැරි වුණා. ආන් එහෙම බැරි වෙලා රූප සපයි, ශබ්ද සපයි, ගන්ධ සපයි, රස සපයි, ස්පර්ශ සපයි කියලා එද අන්තිම මොහොත වෙනකන් දැවිලි තැවිලි සහිතව හිටියේ අර ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා. මේ ඒ අයට එහෙම වුණා නම් ඒ අයට එහෙම වුණා නම් මටත් ඒක වෙන්න තියෙන ඉඩ කඩක් තියනවද නැද්ද? බෝ වෙන රෝගයක් දැක්කහම බය හිතෙනවා වාගේ. බෝ වෙන රෝගියෙක් දැක්කහම බය හිතෙනවා මටත් බෝ වෙයිද දන්නේ නැහැ කියලා පරිස්සම් වෙනවා. ආන් ඒ වගේ අපේ සිතුවිලි ඇති වෙන්න ඕනේ පින්නන්නේ තිරසංගත සත්වයක් දැක්කහම මෙයාට එදා ධර්මය ඇහිලා මෙයාගේ ජීවිතය සකස් කරගන්න බැරි වෙච්ච හින්දා මෙයා රූපවලට අහු වෙච්ච හින්දා සද්දවලට අහු වෙච්ච හින්දා ගන්ධ රස ස්පර්ශයන් වලට අහු වෙච්ච හින්දා කරපියා ගන්න දෙයක් නැති වෙච්ච හින්දා මෙයාට මෙන්න මේ වගේ ජීවිතයක් ලැබිලා තියෙනවා. ආන්ගේ ලැබිලා තියෙන ජීවිතයට සමාන්තරව මටත් මේ කාලයේදී මේවයින් බේරෙන්න පුළුවන් අවශ්‍ය කරන සියලු දේ තියෙද්දී සංසිඳවා ගන්නේ නැතුව මේ හිත මටත් මේ වගේම මහා ගැටලු සහගත තත්යකටපත් වෙන තැනට කඩා තියෙනවා. පස්සද්ධිය තරම් වටින දෙයක් මේ මේ බලවේගය මගේ ළඟ ක්‍රියාත්මක වෙන මේ වේගෙන් ක්‍රියාත්මක වෙන බලන් පින්නත් නේ මගෙන් කිසිම අවසරයක් නැතුව මගෙන් කිසිම අවසරයක් නැතුව මේ ශරීරයේ වේදනාව හට ගන්නවද නැද්ද? මගෙන් කිසිම අවසරයක් නැතුව ඒ වේදනාවත් එක්ක ඒවා ඒවා අරමුණු වෙච්ච දේවල් හඳුනා ගැනීම අතුලාන්තයෙන් සිද්ධ වෙනවද නැද්ද? සමහර දේවල් හඳුනා ගනිද්දී ඒ හඳුනා ගැනීමත් එක්කම ප්‍රියභාවයක් අප්‍රියභාවයක් ආදරයක් තරහක් වෛරයක් ගිජුකමක් මසුරුකමක් වගේ නොයෙකුත් සංස්කාරයන්ගේ හට ගැනීම ඒ සමගම පෙරපසු නොවීම සිද්ධ වෙනවාද නැද්ද? ඒ හට ගන්න දේවල් දැනීමේ දැනීමක් චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් මනෝ විඥාන දක්වා ඒ ඒවා ඊර්ෂියාව දැනෙනවා ක්‍රෝධය දැනෙනවා වෛරය දැනෙනවා එහෙම දැනීමක් තියනවාද නැද්ද? ආන්ගේ ඔය හතරත් එක්ක මිශ්‍ර ඔය හතරෙහි මිශ්‍ර වීම හරියට මිරිස් සහිත ව්‍යංජනයක් වගේද නැද්ද? කෙලස් එක්කනම් මිශ්‍ර වුනේ. නේද? දැවිලි තැවිලි තියනවද නැද්ද? යමක් මතක් වෙන මාත්‍රේ තමන්ගේ අතුලාන්තය දැවෙනවා නම් යමක් මතක් වෙන මාත්‍රේ තමන්ගේ අතුලාන්තය රිදෙනවා නම් පිච්චෙනවා වගේ දැනෙනවා නම් නොදැක ඉන්න බැරි ගතියක් තියෙනවා නම් නේද? මොකක්ද මේ කර්මය? නේද? පොඩ්ඩක් හිතන්න. එහෙනම් ඒක ඒක පිට වැරද්දක්ද ඇතුලේ වැරද්දක්ද? ඒක ඇතුලේ වැරද්දක්. ආන් ඒක සකස් කරන තුරු හරියන්නේ නැහැ නේද? කාටද දැන් සාධාරණ ඉස්ත උනේ? බාහිර ලෝකයේ සකස් කරගෙන ජීවත් වෙන්න ගිහිල්ලා තමන්ගේ දරුවෝය, තමන්ගේ ඥාතියෝය, තමන්ගේ අසල්වැසියෝය බාහිර පරිසරය තමන්ට ඕන හැටියට සකස් කරගන්න ගත්ත උත්සාහයෙන් ලොකු සාධාරණයක් හම්බෙච්ච එක්කෙනෙක් හරි ඉන්නවද? එහෙනම් කොහෙද හදන්න ඕනේ? ඇතුළාන්තයේ සංසිඳවා ගන්න ඕනේ. මේ ඇතුලෙන් ඉල්ලන ගතියයි නැති කර ගන්න ඕනේ. ආන් ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒකටයි ධර්මය. ඉතින් ඒ සඳහා තමයි සියලු විදර්ශනාව ගත්තොත්, සියලු සමතය ගත්තොත් ඔය සඳහායි. නේද? සියලු සීලයන් ගත්තත් එහෙමයි. විසිරෙන බව, විසි වෙන බව, යන යන තැන ඇහැ කන නාසය දිව ශරීරය අරගෙන පින්නත් මේ පාරේ යනකොට අපේ හිත හරියට ඇවිස්සෙන දූවිලි ගොඩක් වගේ ඇවිස්සෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඇවිස්සුනා කියලා දැනගත්තාම මේ බාහිර ලෝකයක් එක්ක අරමුණුගත වෙනකොට ඇවිස්සෙන්නේ කාගේ වැරද්දෙන්ද? රාගයෙන් ඇවිස්සෙනවා, දේශයෙන් ඇවිස්සෙනවා, ඊර්ෂ්‍යාවෙන් ඇවිස්සෙනවා, අසුරුකමෙන් ඇවිස්සෙනවා, කෑදරකමෙන්, ගිජුකමෙන් හිත නොසන්සුන් වෙලා ඒ පැත්තටම ඇදී ඇදී මේ ශරීරය දුවන්නම හදනවා. දුවන්නම හදනවා. මේ කිසිවක් දන්නේ නැති මේ මස් ගොඩ නේද කොහේ හරි පැත්තකට තල්ලු කරන බලවේගයක් ඇතුලෙන් ඇතුලෙන් එනවා. ආන්ගේ බලවේගය ඇවිල්ලා එක සීමාවක් පැනනොත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්ප්‍රප්පලාප සිද්ධ වෙනවාද නැද්ද? අන්නේ සීමාවට කියනවා විතික්‍රමණ තත්ත්වයටපත් වුණා කියලා. එතකොට ඒ සීමාව දක්වා ක්‍රියාත්මක භාවයට ගියේ නෑ හිතේ දැවිලි තැවිලි සහිත නොසන්සුන්කම් ඇති වෙච්ච මට්ටමේ තියෙනකොට කියනවා ඒ කෙලස් ධර්මයට පරිඋත් ทาน මට්ටමේ තියෙනවා කියලා. ඒ මොකක්වත් නැතුව නොසන්සුන්කමක්වත් නැතුව ඉස්මතු වෙන්නේ නැතුව ඉස්මතු වෙන ස්වභාවය. මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ගේ හිත තුළ දැන් දන්නවා මේ වෙලාවේ තරහක් නැහැ. නමුත් හැබැයි තරහට අදාළ ආරම්භණයන් වටෙන් පිටින් එනකොට මොකද වෙන්නේ? කුණු ගොඩ ඇවිස්සෙනවා වාගේ මේක ඇවිස්සෙනවා. ආන් එහෙනම් දැන් තියෙන තත්වයක් තියෙනවා. මේ ධර්ම ශ්‍රවණය නෑලා තරහ නෑ, ඊර්ෂ්‍යාව නෑ, ක්‍රෝධය නෑ, රාගය නෑ, වෛරය නෑ. නමුත් හැබැයි රෙදි කෑල්ලක් තියනවා නම් වියලි. ඒකේ වතුර නෑ. හැබැයි වතුර වැටුනොත් උරා ගන්න ගතිය උරා ගන්න ස්වභාවය තියෙනවා. ආන් ඒ වගේ දැන් මේ ධර්ම ශ්‍රවණය වෙනකොට ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න නේද? මේ වෙලාවේ නෑ තියනවද දන්නේත් නෑ නමුත් හැබැයි හටගන්න ගතිය තියනවද නැද්ද අන්නේ ඇවිස්සෙන ගතිය හටගන්න ගතිය තියාගෙන ජීවත් වෙන එක තමයි අපි අපේ අපිට අපිට ලැබිලා තියෙන ලොකුම වැරද්ද පින්නත් මේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණේ අන්න ඒ හටගන්න ගතිය පවා නැති කරගන්න අවශ්‍ය කරන සියලු උපදෙස් සහිතව මට ලැබිලා තියෙන ධර්මය මොන තරම්නම් වටින ධර්මයක්ද කියලා කල්පනා කරන්න. මම මොකද කරන්නේ මෙච්චර වටින ධර්මයක් තියාගෙන? මෙච්චර වටින ධර්මයක් තියාගෙන ආමාශයේ ගින්දර නිවන්න විතරක් ලෑස්ති කරගන්නවා. ඒකටම ලෑස්ති වෙනවා. ඒ වගේ ඇහැ කන නාසය දිව ශරීරයේ මේ ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බලමින් නේද හැම වෙලේම මේ කරකෙන බෙල්ල කරකෝ කරකෝ එහා පැත්තේ මොකද්ද වෙන්නේ මෙහා පැත්තේ මොකද්ද වෙන්නේ අතන මොකද වෙන්නේ මෙතන මොකද වෙන්නේ අතන මොනවද කතා කරන්නේ මෙතන මොනවද කතා කරන්නේ අර පැත්තේ මොනවද කරන්නේ ඒ වගේ ලොකු විමසිල්ලකින් පින්නන්නේ කැරකෙන බෙල්ල කරකවලා විසිරෙන ඇස් විහිදෙන කන් නේද මේවා සහිතව අපි මහා විකාර රූපී ජීවිතයක් ගත කරන හුලඟට වුණා වගේ ආංගික සංසිද්ධවා ගන්නට මේ ලැබිලා තියෙන අවස්ථාව භාවිතයට ගන්න ඕනේ ඒ සඳහා මොකද කරන්න ඕනේ සීලයෙන් ආඩ්‍ය වෙන්න ඕනේ. සීලය තමන් සමාදන් වෙලා සුරකින්නකොට ටික ටික ටික ටික පුරුදු වෙනවා අර ක්‍රියාත්මක භාවයට යන්නේ නැතුව සංසිඳවා ගන්න. ක්‍රමානුකූලව. සමාධිය වර්ධනය කරනකොට පින්වත්නි නේද අර යමක් දැකලා අහලා නොසන්සුන් වෙන්න නැතුව නවත්වා ගන්න උත්සාහ කරනවා. සීලයෙන් අර ක්‍රියාත්මක භාවයට යන පරිඋත් ทาน ම ව්‍යතික්‍රමන මට්ටමට යන ප්‍රබල තත්වයන් අයින් කරගන්න අයින් කරගෙන හිත සංසුන් කරගන්න. කවුරු වගේ ජීවිතයක්ද අපි දැන් බලාපොරොත්තු වෙන්නේ? ආසදි මහරහතන් වහන්සේ වාගේ නේද? ලෝකේ කාලා ඉවර කරපු, වැඩ ඉවර කරපු. අපිට තව කන්න තියෙනවනේ. නේද? අපිට වැඩ තියෙනවා. අපි කියන හැම අපිට වැඩ, අපිට වැඩ. මොකද වැඩ? බලන්න තියෙනවා, තව අහන්න තියෙනවා, විඳින්න තියෙනවා. නේද? ඇහැ කන නාසය දිව ශරීරයට තව දෙන්න තියෙනවනේ, කන්න දෙන්න තියෙනවා. මේ කන්න දීම හරියට නිකන් ගින්දර වගේ. ඇයි ගින්දර වගේ කියන්නේ? ගින්දරට මොනවා දැම්මත් මොකද වෙන්නේ? පිච්චෙනව තිබ්බ තැනක්වත් නැහැ. එතකොට මේ ඇහැ කරනාසේ දිව ශරීරය කියන්නේ හරියට ගින්දර වගේ ඇයි? දකින්නවා. අද උදේ දැක්කා නේද? ඉතින් ආ දැක්ක දෙේ නෑ. ආයෙ හෙට උදේ පෙන්වන්න ඕනේ. ආයෙ පෙන්වන්න ඕනේ. ආයෙ අස්සන්න ඕනේ. ඉතින් මේ ගින්න නිවා ගන්න ඕනේ. කෙලස් ගින්න එහෙමයි. කෙලස් ගින්න කියලා කියන්නේ ඒකයි. ඒ ගින්දර නේද? ඉවරක් වෙන්නේ නේද? ඉවරක් වෙන්නේ නෑ. කීසරයක් පෙන්වන්නද? මේ ගින්න නිවා ගත්තා නම් පිච්චෙන්නේ නෑ ආහාර නැවත නැවත දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඉතින් ඒකින්ද මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්න මොකද කරන්න ඕන චිත්ත සමාධිය වර්ධනය කරගන්න ඕනේ. එක තැනක ඉඳගෙන තමන්ගේ හිත කුසලාරම්මණයක එකඟ කරගන්න උත්සාහ ගන්න ඕනේ. හැම දෙයක්ම වෙන්නේ හේතු සහගතවයි. හේතු සහගතව සිද්ධ වෙන හැමදේම හේතු නැති වුනහම නැති වෙනවා. ගින්දර ඇවිලෙන්නේ දර ආදිය තියෙන හින්දා. ගින්දර අඩු කරන්න නම් දර අඩු වෙන්නම ඕනේ. හුලං අඩු වෙන්නම ඕනේ. ආන් ඒ වගේ මේ පස්සද්ධිය නැති වෙන්නේ කෙලෙස් සහිත මිශ්‍ර වීම මේකට සිද්ධ වෙන හින්දා. ආන් ඒක නැති කරන ඇවිස්සෙන දූවිලි කොටකට වතුර වැටුණා වාගේ ඒක නැති කරන ධර්මය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් සීල සමාධි ප්‍රඥා අර ආය ඇවිස්සෙන්නේ නැති තත්යකටමපත් කරන්නේ ප්‍රඥාවයි. ඇවිස්සෙන ප්‍රමාණය අඩු කරන්නේ සමාධියයි. ඇවිස්සලා ක්‍රියාත්මක භාවයට යන එක අඩු කරන්නේ සීලයයි. ඒකින්ද කිසිම අඩුවක් නැතුව හැම දෙයක්ම මට දායාද කරලා තියෙන ධර්මයක් හම්බෙලා. මේ මේ ධර්මයේ තියාගෙන මම මොකද මේ කරන්නේ කියලා කල්පනා කරලා මේ පස්සද්ධිය ඇති කර ගැනීම සඳහා පුංචි පුංචි උපක්‍රම වගේක් තියෙනවා පින්නත් සිද්ධ කරන්න. මූලිකව තියෙන උපක්‍රම වර්ගයක් තියෙනවා. ඒවත් අපි කතා කරන්න ඕනේ. කිසිම කතන්දරයක් නැහැ. කිසිම කතාවක් නැහැ. විදර්ශනාව සමත විදර්ශනාව තමයි පස්සද්ධිය ඇතිකරන විශාලම කාරණාව වෙන්නේ. ඒ වගේම තවත් භාවිතා කළ යුතු භාවිතා කළ යුතු උපක්‍රම කීපයක් තියෙනවා. ඒ පිළිබඳ පුංචි හඳුන්වා දීමක් කරන්නයි සූදානම් වෙන්නේ. නිර්වාණ අවබෝධය කරගන්න මොහොත දක්වා මේ වේදනා සංඥා සංකාර විඥානයන්ට ගෝචර වෙන්න හේතු වෙන්න ප්‍රඥා සහගතව මේවා උපදින්නත් ශරීරයක් ඕනද නැද්ද? නේද මේ ශරීරයක් ඕන. එහෙනම් අපිට මේ ලැබිලා තියෙන ශරීරය පරිසම් කරගත්තොත් නරකද? මසුරුකමෙන්නේ නේද? බ්‍රහ්මචර්යානුග්‍රහය සඳහා ආහාරය ගන්නවාය. විනෝදයේ සඳහා නොවේ, මදයේ සඳහා නොවේ. ආහාර ගත යුත්තේ ඒකයි. ශරීරයට ඍජුවම බලපාන කාරණා කිහිපයක් වෙන එකක් තමයි ආහාරය. එහෙනම් බලන්න පින්නත්නි තමන්ගේ ශරීරයේ ස්වභාවයන් සමහර අයගේ ශරීර හරිය උෂ්ණාධිකයි. සමහර අයගේ ශරීර හරි නේද පොඩ්ඩක්නම් සෙම ආදී හැදෙනවා. තමන්ට කර්මානුරූපව ලැබිලා තියෙනා වූ ශාරීරික ස්වභාවය තමන් තේරුම් අරගෙන මොකද කරන්න ඕන? දේශනාවේ සඳහන් වෙනවා ශරීරය හරියට පාවිච්චි කරගන්න ඕනේ. ඒ සඳහා ප්‍රණීත ගැළපෙන භෝජන සේවනතා. ඊවැරදී තමන් නේද හුඟාක් අයට වැඩි පුරම කරදරකාරී තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මේ දිවෙන් පල්ලයට යන ආහාරය පාලනය කරගන්න බැරුව. ගැළවිල් පනවා වාගේ මහ පොළොවම කන්න ඕනේ කියලා ලෑස්ති වෙලා ඉන්න කාගෙන කාගෙන යනවා වාගේ මේක මොකද? දකින දකින එක මෙතනින් පල්ලයට දානකම් ඉවසILLන්නේ නැහැ. මාත්‍රීය නේද? ඊටා මාත්‍රීය සැපයකට මේ බඩ පුරවනවද නැද්ද? ඉතින් අවශ්‍ය කරන ගුණාත්මක තමන්ගේ ශරීරයට ගැළපෙන ආහාර ගත්තේ නැත්නම් පින්වත්නි අධිකතර වේදනාව හට ගන්නවා. තෙල් බලමාළු ආදී නේද කාපුවාම දන්නවනේ මේ අත මොකද වෙන්නේ කියලා. ඉතින් භාවනා කරන කෙනෙක් විදිහට ශරීරය සමතුලිතව තියාගන්න ඕනේ. ඒ සඳහා ශරීරයට දාන උගුරෙන් පල්ලෙහාට දාන දේ වහ කෑවා වාගේ. ඇයි ඒක මත මේ ශරීරය රඳා පවතිනවා. ඔය මාත්‍රිය වෙලාවකට මේ උගුරෙන් පල්ලෙහාට දාපු දේ දිරෝගෙන වැඩේ ඉවර කරගන්න මොන දුකක් විඳිනවද බලන්න මුළු ජීවිතේම. වැඩිපුර දෙනාට ඔය නොයේකුත් ලෙඩ තියෙන ආහාරයේ තියෙන පාලනයක් නැතිකමමද නැද්ද? මොහොතකට හිතන්න ඕනේ මං ආහාරය පාලනය කළ යුතු කෙනෙක්. ආහාරය පාලනය නොකරුවොත් නොයෙකුත් අසනීප ඇති වෙනවා. බෝධිසත්වයන් වහන්සේට බඩපොත්ත පිටකොන්දට ළඟට යනකම් ළඟට වැටෙන ආහාරය විතරක් අරගෙන ජීවත් වෙන්න පුළුවන් වුණා නම් අර ළඟට එන ඇට జాතියක් විතරක් නේද? මොකද මට මේ වෙලා තියෙන්නේ උදේ දවල් හවස බත් බත් බත් කියලා මේක පුරවන්නමයි ඇදෙනකම් පුරවන්නමයි කල්පනාව. ඉතින් මොකද මේකට මහා සනීප කන්දක් හැදෙනවා. ශරීරය ඉතා නිරෝගීව තියාගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන පෝෂ්‍යදායක ආහාර තමන් දැනගෙන ගන්න ඕන තමන්ට ගැළපෙන ආහාර ගන්න ඕනේ. ඊළඟට පින්නත් ඇයි ඒ මේ මේ පස්සද්ධිය කියන එක මේ ශරීරය සිද්ධ කරන්න ලේසියකට අපිට ඉඩ දෙන්නේ නැහැ. කය සංසිඳවා ගන්න ඕනේ. ඒක කරගන්න නම් කය නිරෝගී කය නිරෝගී වෙන්න ඕනේ. ඉතින් නිරෝගී කයක් ඇති කරගන්න ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි සමහර ඇත්තන්ගේ ශරීර හරීම උස් නැහැ. සමහර අයෙක් මං කිව්වා සීතලයි. නේද? පොඩ්ඩක් තන් සමාධිය හැදෙනවා. එහෙමයි ජීවත් වෙන තැන පවා භාවනා යෝගී තමන් භාවනාව පවා වර්ධනය කරන ජීවත් වෙන පරිසරය පවා තීරණය කරගන්න ඕනේ. ඇයි? ඉතා උෂ්ණාධික කෙනෙක් ඉතා වියලි කාලගුණයක් සහිත ඍතුවක් තියෙන ප්‍රදේශයක වාසය කරොත් ඇයි කර්ම චිත්ත ඍතු ආහාර කියන හතරම ශරීරයට ඍජුවම බලපානවද නැද්ද හේතු වෙනවද නැද්ද එහෙනම් අනිවාර්යයෙන්ම උතුසුක සේවනතා Tamanට ගැළපෙන ආකාරයේ ඍතු සහිත හරි සැප උපදින සැප උපදින කියන්නේ මේ ශරීරය සංසිඳෙන සුවදායක තත්වයකට පත් වෙන තමන්ගේ ශරීරයට ගැළපෙන පරිසරයක ඍතු සහිත පරිසරයක ජීවත් වෙන්න වෙනවා. මොකද මේකේ හැටි ඉතින් නේද මේ ශරීරය එහෙම තමයි. ඊළඟට භාවිතා කරන ඉරියව්ව. සමහර අය ඉන්නවා පින්නදී භාවනාව පටන් ගද්දිම පරයන්ක ආදිය පිළිබඳ උපදෙස් අරගෙන කුඹුරු කොටනවට වැඩිය හොඳයි මේ භාවනා කරන එකට භාවනා කරනවට වැඩිය හොඳයි කුඹුරු ආදිය කොටන එක කියලා හිතෙන පවා මොකද මහා දුකක් විදිහට දැනෙනවා මහා දුකක් මේක මේ ඉරියව්ව තියාගෙන ඉන්නේ කොහොමද මම මතක් වෙනකොටත් කරන්න දෙයක් නැතුව කරන එකක් නෑ භාවනාව කියන්නේ එහෙම කරන්න දෙයක් නැතුව කරන එකක් නෙවෙයි තමන්ට පහසු ඉරියව්වක වාසය කරන්න පුරුදු වෙන්න ඕනේ මූලික වශයෙන් කය සංසිඳවා ගන්න පුරුදු පුහුණු කරනකම් කාය සංකාර සංසිඳවා ගන්න පුරුදු පුහුණු කරනකම් ගොඩාක් අපහසු නම් චුට්ටක් උස තැනක වාඩි වෙලා උඩුකය ඍජුව තියාගත් ගැනීම ප්‍රමාණවත් වෙනවා. හුඟක් වෙලාවට. ඒ වගේම සක්මන් භාවනාවේ ආදී යෙදෙමින් තමන් ඒ පහසු ඉරියව්වකින් ඒ නැත්තම් ශරීරයට වද දීමක් වෙනවා. ඒ ශරීරය සංසිඳෙන්නේ නැහැ එතකොට. ඒක මහා වදයක්. ඒක මහා හිරිහැරයක්. මේ හිත නිශ්චල වෙන්න ඕනේ. <clears throat> ඒකින්ද මේ ශරීරයෙන් එන ප්‍රතිරෝධය අඩු කිරීම සඳහා සුවදායක ඉරියව්වක ඉරියාපත සුඛ සේවනතා ශරීරය සංසිඳවා ගන්න ඉරියාපතයෙන් ලැබෙන සැප ඉරියව්වක් සේවනය කරන්න ඕනේ සැප ඉරියව්වක් කියන්නේ මේ අර කොට්ට තියාගෙන මෙට්ට තියාගෙන මේ අධික සැපේ නෙවෙයි නේද Tamanට ඒ කියන්නේ කොට්ට තියාගන්නවා කියලා කියන්නේ මේ භාවනා කොට්ටයක් නෙවෙයි නේද අපි හිතමුකෝ දැන් නිදාගන්න ඉරියව්ව තියෙන නිදාගන්න විදිය තියෙන්නේ ආ එහෙම නැතුව පින්නත් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ඒ අධික සැප නැතුව අධික දුක් නැතුව ඒක මධ්‍යස්ථ තැනකට එන්න. ඊළඟට පින්නත් හරි වටින කාරණාවක් තියෙනවා හිත සංසිඳවා ගන්න. වැඩියෙන්ම මේ හිත මේ සාමාන්‍ය ජීවිතේදීත් මේක පුරුදු කරගන්න ඕනේ. මේ මේ උපදේශය හොඳින් පුරුදු කරගන්න ඕන සාමාන්‍ය ජීවිතේදී. සියල්ල කර්මයට බාර දෙන්න පුරුදු වෙන්න ඕනේ. මානසික කාර්යයක් ඇති කරගන්න ඕනේ. කර්මයට බාර දෙන්න කියන්නේ කර්මයේ හින්දා ඔක්කොම වෙන්න කියන එක නෙවෙයි. මට මේ මේ මෑත කාලීනව සිද්ධ වෙන යමක් තියෙනවා කාගේ හරි අපි හිතමුකෝ දැන් ওই භාවනා කරන කෙනෙකුට වැඩියෙන් තැවිලි දැවිලි ඇති වෙනවද නැද්ද කවුරු හරි මේ නොකරපු වැරද්දකට නොකරපු වැරද්දකට දැඩිව මේ මොන හරි කියන්න පටන් ගත්තොත් නොකරපු වැරද්දකට දැඩිව මොන හරි කියන්න පටන් ගත්තොත් ඊට පස්සේ පැත්තකට අයිනකට ගියාට පස්සේ මොකද වෙන්නේ ඉවරක් නැතුව මතක් වෙනවද නැද්ද? මට මෙහෙම කිව්වනේ අත්තට මට මෙහෙම කිව්වනේ අත්තට මට මෙහෙම කිව්වනේ අත්තට කියලා මතක් වෙනවද නැද්ද? එතකොට මේක සංසිඳෙන්නේ නැහැ නේද? කවුරු හරි නපුරු වචන කිව්වහම නපුරු ක්‍රියා කරපහම නපුරු වැඩ කරපුවහම මේ හිත සංසිඳෙන්නේ නැහැ. ඒ හැම නිමේෂයකම හිතන්න ඕන පිළිවෙලක් තියෙනවා. අසනීපවලදී පවා හිතන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒ තමයි මේවා කාගේවත් වැරදි නෙවෙයි. මට ලැබිලා තියෙන ස්වාමියා හොඳ නෑ මට ලැබිලා තියෙන භාර්යාව හොඳ නෑ දරුවෝ හොඳ නෑ සමහර අය කියනවා මේ දරුවෝ හින්දා මේ භාර්යාව හින්දා මේ ස්වාමියා හින්දා මේ දෙමව්පියෝ හින්දා මට සමාධියක්වත් වඩන්න දෙයක් නෑ කාගේ වැරද්ද මගේ වැරද්ද ඇයි මගේ වැරද්ද ඇයි මට මෙහෙම දේවල් ලැබෙන්නේ ඇයි මට මේ නිර්පරාදේ නින්දාහ පාස ලැබෙනවා නම් ලැබෙන්නේ මම පෙර සසර ඒ වගේම කාට හරි නින්දා කරන්න ඇති එහෙනම් කාගේද වැරද්ද මගේමයි වැරද්ද. අන් අයගේ සියලු දේවල් වලින් පීඩා වෙනකොට හැම නිමේෂයකම අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ කර්මානුරූපවයි මට මේ ඔක්කොම හම්බෙන්නේ. මේවා කාගවත් වැරද්ද? මේවා මගේ වැරද්ද. හරිද? එහෙම එහෙම හිතලා හැම කෙනෙක් එහෙම උපේක්ෂාවේ හිත වට ගන්න ඕනේ. ඒකට කියනවා මජ්ජත් ප්‍රයෝගතා කියලා. හරි? හැම එක හැම දෙයකදීම Tamanට ලැබෙන කායික වේදනා මානසික වේදනා ආදී බලන්න පින්නන්නේ සමහරලාට හොඳට භාවනාවක් අපි සමූහ භාවනාවක් කරන වෙලාවක හොඳට භාවනාවක් වැඩි වෙනදී කවුරු හරි ටිකක් හිතුවක්කාර විදිහට කතා කරලා ඇහිලා නේද භාවනාව වර්ධනය වෙන වර්ධනය වීගෙනදී ඔක්කොම ඉවර කරා මෙයා කියලා නැගි නැගි එන නේද මේක නකරණ්ඩයි මෙයාට තිබුණේ මෙයා මෙතෙන්ටත් ඇවිල්ලා මෙහෙමයි කියලා ඒ විදිහට හිතපුවාම අපේ හිත මොකද වෙන්නේ බොහෝ වශයෙන් ආය වෙන කාලයකට හුඟක් වෙලාවකට ආයේ භාවනා වර්ධනය කරන්න බෑ ආයේ පස්සද්ධියක් ඇති වෙන්නේ ඒ මොහොතේ අපි මෙන්න මේ ආකාරයට හිතවනවා පෙර මම සංසාරයේ අනුන්ගේ සමාධියට හොඳට භාවනා කරන්න ඇති හරියටම මේ වෙලාවේ මෙයා ඇවිල්ලා මේක කරේ ඒකයි කාගේ වැරද්ද ඒක මගේ වැරද්ද කියලා මොහොතකට හිතුවා නම් කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මේ දුක් ඒවා දුක් ඒ සියලු දුක් නැති කරන්න සබ්බ දුක්ඛ පමුච්චති කියලා දේශනා කරේ බුදුරජාන් වහන්සේ කය වචනය මනස සංවර කර. මගේ අතීතයේ අසංවරභාවය නිසා මට දැන් මේ වගේ අසාමාන්‍ය ප්‍රතිඵල ලැබෙනවා. නේද? එහෙනම් මගේ ස්වාමියාගේ වැරද්දක් නැත, මගේ භාර්යාවගේ වැරද්දක් නැත, මගේ දරුවන්ගේ, මගේ දෙමව්පියන්ගේ, මගේ පරිසරයේ, මගේ අසල්වැසියන්ගේ බාහිරින් ඕම් භාවනාවක් වර්ධනය කරගෙන යනකොට මොන්න දානවා ලොකුවට නේද? ලංකාවේ පුරුද්දක් වෙලා තියෙනවා. අනිත් අයට නොමිලේ සද්ද සැපීමේ මධ්‍යස්ථාන හැම තැනම නොමිලේ ශබ්ද සපයා දෙන්න නේද? එහෙමයි. ඉතින් මොකද කරන්න ඕනේ? ඉතින් මගේ ගෙදර අවට අය මේ වගේ මහා සද්ද දාන අය නම් ඒක කාගේ කර්මද? මේ වගේ කණක් හම්බෙච්ච මගේ කර්මානුරූපව සිද්ධ වෙච්ච දෙයක්. ඒක මේක මට විඳින්න වෙලා තියෙන දෙයක් කියලා මධ්‍යස්තව හිතන්න පුරුදු වෙන්න ඕනේ. හැම හැම නිමේෂයකම ජීවිතේ. ආංගයාගේ හිත අර අනුන්ගේ දේවල් හින්දා පිපෙන්නේ නැහැ, ඇවිස්සෙන්නේ නැහැ, එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි පින්වත්නි හිත පුහුණු කරගන්නකම් අර කර්කස පුද්ගලයෝ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ ගැන කිසිම සදහාවක් සද්ධාාවක් නැති ඝන ගතියක් තියෙන තද ගතියක් තියෙන හැම නිමේෂයකම මහා නිකම් මේ ඉවරක් නැති පීඩිතව ජීවත් වෙන්න අනිත් හරියට නිකන් ගල්ගෙඩි වගේ ගල්ගෙඩිත් එක්ක ජීවත් වෙන්න කම හැපුණාම රිදෙනවනේ. ඒ වගේ ඝන තද ගති තියෙන හැම වෙලාවකම ශ්‍රද්ධාවක් නැතුව නිමිච්ච ගතියක් නැති සාරද්ධ කාය පුද්ගලයෝ කියලා කියනවා. අන්න ඒ වගේ පුද්ගලයන් ආශ්‍රය කිරීමේ වළකින්න ඕනේ. ටික ටික ටික ටික නුවණින් මඟ හරින්න ඕනේ. එහෙම නැත්නම් හරි අමාරුයි. නේද? මෙල්ල කරගත්ත හිතකට නම් පහසුයි. මෙල්ල නොකරගත්ත හිතකට හරි අමාරුයි. අපි ඔක්කොටම අත්දැකීම් තියෙනවනේ. නේද? ඒකින්ද කල්පනා කරන්න ඕනේ. මං හිමින් සැරේ මඟ හරින්න ඕනේ. ඒ වගේම තමයි පස්සද්ධි කාය පුද්ගලයෝ ඉතින් නැහැ සීනස්සවයන් වහන්සේලායි. නමුත් ඊට ආසන්නව ජීවත් වෙන බොහෝ දෙනා ඉන්නවද නැද්ද? පල්ලෙහාට ගලන ජල පහරක් වගේ හරීම සෞම්‍යව හරීම අනිත් අයගේ බහට නතු වෙලා අනිත් හැමෝම කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් ඊටාම සෞම්‍යව ජීවත් වෙන තමන්ගේ දේ විතරක් ගැන හිතන්නේ නැතුව අනිත් අය ගැන හිතලා ජීවත් වෙනා ඉන්නවද නැද්ද? ඒ වගේ අය මතක් වෙනකොටත් හිත සන්තෝෂෙන් පිරෙනවද නැද්ද? තමනුත් ඒ වගේ කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ වගේ අය පස්සෙන් පන්න පන්න පන්න පන්න ආශ්‍රය කරන් පටන් ගන්න ඕනේ. හරි. එලෙව්වත් කමන්නේ ආපහු ගිහිල්ලා හැපි හැපි හරින්න ඕන ගිහිල්ලා. ඒ මොකද ඒ වගේ පුද්ගලයෝ සේවනය කරන්න ඕනේ. එතන පස්සද්දි කාය පුද්ගල සේවනතා. ඊළඟට දැඩි අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ මම කොහොම හරි මේ බලවේගයෙන් අත මෙදෙනවා. හරිද? පස්සද්දි ඇති කරගන්නවා කියලා ඇති කරගන්න කර තමන්ගෙන්ම ඇති කරගන්න ඕන දැඩි අදිස්ථානය. ආන්ගේ දැඩි අදිස්ථානයකින් කටයුතු කරනකොට අනේකට කියන තදදි මුක්තතා කියලා. තමන්ගේ හිත ඉතා දැඩිව ගන්නවා මම පස්සද්ධිය ඇති කරගන්නවාමයි ඕනම තත්වයක් අටතේ මම මේ මගේ ඉලක්කයට ළඟා වෙනමයි ළඟා වෙනවාමයි කියලා. අන්න ඒ වගේ උපක්‍රම භාවිතා කරොත් අපිට මේ හිත පස්සද්ධිය මට්ටමට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. මම නැවත මතක් කරනවා කාරණා ටික. පළවෙනි එක අපි කිව්වේ නිවැරදි ආහාර මේ ශරීරයට භාවිතා කරන්න පුරුදු වෙන්න කියලා. දෙවෙනි එක කිව්වේ හොඳ ඍතු සහිත පරිසරයක වාසය කරන්න මේ ශරීරයෙන් බේරෙන්න. මේ ශරීරයෙන් බේරෙන්න බෑ නැත්තම් ශරීරයේ පුදුම වද ගොඩක් දෙනවා. ඊළඟට නිවැරදි ඉරියව් පාවිච්චි කරන්න කියලා. අර සාමාන්‍ය ජීවිතේදී හරි ඉරියව් පාවිච්චි කරන්න ඕනේ. භාවනාවකදී නිවැරදි ඉරියව්ව පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට තමයි කිව්වේ අර කර්මානුරූපව කියලා හිතන මජ්ජත් ප්‍රයෝගතාව කියලා කිව්ව එකයි. ඊළඟට අපි කිව්වා සාරද්ධ කාය පුද්ගල පරිවර්ජනතාව කියලා. ඒ කියන්නේ මේ අර ඝන තද ගති තියෙන අයගෙන් ඒ කට්ටිය අයින් කරන්න පැහැදිලිවම ක්‍රමානුකූලව බැහැර කරන්න කියලා. ඊළඟට පස්සද්ධිකාය පුද්ගල සේවනතා යහපත් පුද්ගලයෝ, සාන්ත පුද්ගලයෝ, තමන්ගේ හිතට ප්‍රීතිය උපදින පුද්ගලයෝ භාවිතා කරන්න, ඒ වගේම හිත දැඩි කර ගන්න. ඉතින් මේ විදිහේ උපක්‍රම පාවිච්චි කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ලබා දුන්න ඉලක්කයක් තියෙනවා. ලබා දුන්න ස්වභාවය මම කලින්ම කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයේ సంతානයක් අපි තුල සකස් කරගන්න ඕනේ කියලා. ආන් එවැනි సంతානයක් සකස් වෙන තුරු අධිකතර වූ වීරයක් ගන්න ඕන මට මේක කරන්න පුළුවන් කියලා දැනගෙන. ඉතින් ඒ විදිහ කටයුතු කරලා මේ අත්තන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම තමන්ගේ හිතේ තියෙන සියලු කෙලෙස් දැවිලි තැවිලි පිච්චිලි ආදී වෙහෙසකාරී සිතුවිලි නිවාගෙන උතුම් සාන්ත තත්ත්වයකටපත් වෙලා මහා උසස් චින්තනයක් සහිත సంతානයක් ඇති කරගෙන නැවත કોઈ කවරදාක්වත් දුක් විඳින්නේ නැති උතුම් තත්වයකට මාර්ග ඵල අවබෝධ වූ උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට මේ හැමදිනාටම මේ ධර්ම ශ්‍රවණය ආනිසංස වාරේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා සාදු සාදු හැමදෙනාම බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැමදිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා මේ පරිලෝකියත් අන්න මේ පින් නම් දන් වේවා හැමදිනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු හැමදිනාටම තෙරුවන් සරණයි සාදු ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්ලෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කිය අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. 140 සිල් දිනාටම තෙරුවන් සරණයි.